අසංසාරකමේ අපේම 27 වෙනි වේවල් සූත්‍රයේ වෙනම දේශනයි. හලන්නේ සුමාන දෙකකට පස්සේ තමයි අදයි අපිට සංකේත පාස් ගන්න හම්බුනේ. ඒක සුමාන දෙකකට කලින් අපි ඉතිරික පත්තරුනේ වේදන්‍ය සූත්‍රේ කරා කොටසක් අපි අවසන් කළා. එතකොට මුලින්ම අපි ආරම්භ කරේ දුක්ඛන්‍ය භාවය ගැන. එතකොට දුක්ඛන්‍ය පඤ්ඤා කියන ඇති දෙක. අපි කතා කළා ඒ දුක්ඛන්‍ය භාවයයි ප්‍රඥා භාවයයි. මේ දෙකේ අපි සාමාන්‍ය සිහිපත් කරනවා නම් දැන් කෙනෙකුගේ ජීවිතයේ දුක් නොවන දැනට වග බලා ගැනීමයි අප විසින් නිරන්තරයෙන් අපේක්ෂා කරන්නේ. ඒක එන කාලය මේ දුක් එන කාලය පිළිබඳව නොසිතන අවස්ථාව දුක්පන්දි කියලා කියනවා. තමන්ගේ ජීවිතයේ දුක නිගණයක් එන්නේ මොන ආකාරයෙන්ද කියලා. යමෙකුට හිතන්න දන්නේ නැත්නම් ඒ ඒ ඒ අවදී ඒ සමය ඒකාන්තයෙන්ම ප්‍රඥාවෙන් දුර සත්‍යයක් කිව්වා. ඒක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කොල්පේ වශයෙන් කොට හතර කට බෙදලා බුදුහාමුදුරු වෙන්න පුළුවන්. ඕක. ඒක අපි ඒක ප්‍රයෝජන ගන්න විදිහට නොදන්නවා. ඉඳලා ගන්න ඉඳලා නොගැනීම තමයි මෙතන දුක්පත්. ඒකට අර කියන කොටස් හතර සත්‍ය හතරක් තියෙනවා. ඒක අපේ ප්‍රයෝජනෙ යොදා යොදා ගන්න දන්නේ නැතිකම ඉන් ප්‍රදාන කරනවා. ඊළඟට ප්‍රඥාවන්තේ ජීවේ ඒ යම් කිසි පුද්ගලයෙක් ඒ දුහම්තු විසින් දෙන්නපු කොටස් හතර තමගේ දුක් නිවා ගැනීම සඳහා යොදනවා නම් අන්න ඒක ප්‍රඥාවන්තකම හැටියට අපි කිව්වා. ඒක අජාන අජානාක කියන වචනේ පාවිච්චි කරේ ඒක. අජානාක කිව්වේ පැහැදිලිව ගන්න. පැහැදිලිව කාරණේ තේරෙන්න. අන්න ඒක දැන් පජාන. එතකොට දැන් අපිට යම් කරුණක් ඉදිරිපත් වූ විට පැහැදිලි පැත්ත පැත්තකුත් නොපැහැදිලි පැත්තකුත් කියලා දෙකක් තියෙන බව ඉන්නේ. නොපැහැදිලි නොපැහැදිලි කියන්නේ පැහැදිලි වෙනවා. එතකන් නොපැහැදිලි. පැහැදිලි වෙච්ච හැටි නොපැහැදිලි කියලා නැහැ. ඒකෙන් දැන් පැහැදිලි නොපැහැදිලි කියලා කියන්නේ පේන නොපෙනෙන ගතිය. මොකක් පේන නොපෙනෙන ගතියද? ඒ සිද්ධියේ தත්ත්වය ලෝකයේ දෙතන. ඒ තම ඉදිරියේ තමාට පීඩා ලබා දෙන යම් සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධියේ පැහැදිලිව යාට කාරණේ හොඳින් නොඇතිවීමයි මෙතන පැහැදිලි දෙතේ කියන්නේ. පැහැදිලි කියන්නේ තේරුම් අවස්ථාව ඉඳලා පාවිච්චි කරන වචනය. කොට අපි ඒක කරන්ජා දෙක. ඊළඟට ඒ ප්‍රඥාවට එන එක අර විවර කරලා අපි ගියේ පාර අවි නවත්වයේ මේ විඥානයේ පදේ පදේ විඥාන විඥාන කියන පදය සරිවත්තාම්තුරු විග්‍රහ කරලා විඥානාති විඥාන විඥානාති මේ විශේෂයෙන් දන්නේ කියන එකයි. ඒකේ පාරාමිතර විග්‍රහ. තොට විශේෂණ නැති මොකද්ද? අපි ඒක තව ටිකක් අද අලුත් කරලා හිතේ උත්තරවලයි. මේ මොකද්ද මේ විශේෂණ නැන්නේ කියන්නේ? අපි එදා පැහැදිලි කළා අපි විඥාන කියන ශක්තිය මේ ක්‍රියාව ඒක ක්‍රියාව ඒක අපි කරන එකක් නෙවෙයි මේ අනාත්ම ස්වરૂපය යටතේ සිදුවෙන ජීවිතය පවතින ජීවිතයක ඒ අනාත්ම ස්වરૂපය පුද්ගලයේ නොව ඒ යම්කි ධර්ම ශක්තිය කර්ම ක්‍රියාවක් තමයි මේ ක්‍රියාව ප්‍රතිඵලය තමයි මේ විඳා. දොස් මේ මොකද්ද ඒ ධර්ම ශක්තිය? සීලාකප් අපි මේ කවුරුත් කතා කරන මේ කාම ශාස්ත්‍රය නැත්නම් කාම ශක්තියේ ක්‍රියා. ඒකේ කාමදව අපේ ජීවිතය ඇතුලේ නිරන්තරයෙන් පවතින අපට කොටස් පහක කරද්දක් තියෙනවා. එතකොට මේ මේ විචාර විචාරාති කියන විශේෂයෙන් දන්නේ කිවි මොකද්ද? යෝගියේ තියෙන කාන්දම් යම් පරම කාන්දම් සම්බන්ධ ශක්ති තියෙනවා ලෝකයේ සියල්ලම කාන්දම් සම්බන්ධයි. ඒත් ඒ කාන්දම් මේ සත්‍යය තුළ තියෙන සත්‍යය තුල ගොඩු වෙලා තියෙන ආන්දම විසින් ඊ කාන්ද ඊට අයිති කොටස විතරක් දැන ගැනීම කියලා විශේෂයෙන් දන්නේ. මේ ඇහව මොකද්ද දන්නේ දැනගන්නේ? ඒ විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? සුඛ දුක්ඛ උපේක්ඛා කියන එක සුඛ දුක්ඛ බද්ධ සුඛේ කාපින මේ වේදනා තුනක් දැනගන්න වේදනා තුනක් දැනගන්නවා නෙවෙයි ඒක වේදනා තුනක් දැනගන්නවා කියන එක අපි එකක් ඒ කවුද දැනගන්නේ කියන එකයි මෙතන ප්‍රශ්නයක් වතුනේ අපි කියනවා අපට දැනෙනවා ඒක නොකිය බෑ අපි කියන්න වෙනවා මොකද ඒක ඒක අපි දන්නේ. මේ අපි ජීවිතේ කාටද කියන එක තමයි එතන විග්‍රහ කරන්නේ. තේරිලා එන්න ඕනේ. මේ අපි කියලා කියන්නේ අර ඇස කන නාසය දිව ශරීරය මොනය කියලා. කොටස් හයක් අපේ නේද? වැඩ කරනෝ කොයින් පිටස්තර මුකුත් නැහැ ජීවිතේ කියන්නේ. ඒ හය අනුකර ජීවිතයක් අපේ මොකක් හරි නැහැ. ඒකද ඇසතන නාසයේ දිව ශරීරය මොළය කියන ඔය ස්ථාන අයක අර කාණ්ඩම් වාර්ග පහ වැඩ කරනවා. අර පහේ වෙන වෙන වශයෙන් ඇසතන නාසයේ දිව ශරීරය කියන ඒ කොටස් පහේ වෙන වෙන වශයෙන් මේ කාණ්ඩම් කාම ශක්ති වැඩ කරනවා. ඒවට කියනවා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බ. කෝපේ ඇත්තේ කනේ නාමයේ මේ ශරීරයේ තියෙන කාන්දම් වල නම් නේ. ඒකට ඊළඟට අපි මොළයේ තියෙනවා මේ කාන්දම් පහේම මිශ්‍රණය. එනිසා ඒකට වෙනම කාන්දමක් නැහැ. මේ කාන්දම් පහේම මිශ්‍රණයෙන් ගත්ත ශක්තිය සතහන ඒ ඔක්කොම මොළේ. එතකොට ඔය කාන්දම් පහ තමයි මේ ලෝකෙත් එක්ක සුඛ දැනගන්නවා දුක් දැනගන්නවා උපේක්ෂා දැනගන්නවා කියන මේ දැනීම කියන මේ தත්ත්වය උදානේ උදා කළා දෙන්නේ. ඒක දැන් මෙතන ඒකාන්තම දැනගන්නේ ඒක සම්මමය ස්වභාවය. ඒක කාන්දම කරන වැඩ. අපි ඇයි අපි මොකද මට දැනෙනවා කියලා මේ මට කියන කතාව ආයි කොහෙන්ද මොකද ඒක කෙරෙන්නේ? ඒකත් හේතුවක් කොහොමද? මොකද මේ සත්‍යය දැන් මේ ඒ කාන්ත ක්‍රියා කරනකොට එයාගේ ශරීරයේ තුල රත් වීම අමත වෙනවා. රත් වීම කියන්නේ කාන්තව ක්‍රියා කරනකොට ඒකේ අක්තිවාර මේකේ පදනම නැත්නම් මේ ඒක රැඳී පවතින ශක්තිය තමයි සත්‍යය කියන්නේ. ඒ රත් වීම විඳකොට මේ වස්තුවේ ඒ වස්තුවේ අර ඉන්ද්‍රිය පහට බලපාන වයත්. ඒ වස්තිය බලපාන නිසා අර දැනීම කියන්නේ අර කොටස් පහකින් දැනගන්න ශක්තිය විසින් නිස්පාදනය කරපු ඒ ශක්තිය වැඩි වෙනකොට අපි මේ දැනෙන්නේ කතාව මේ මම මට රිදෙනවා මට දැනෙනවා කියන කතාව කොහොමද ඉන්නේ කියලා කියන්නේ. මොකද ඒක කෙරෙන්නේ කියෙන්නේ කියන්නේ. තෝරන්නයි වෙන්නේ. තෝරන අර රත්ීම වැඩි වෙනකොට අර රත්ීම තුයි මතු කරන ශාතුමේ ක්‍රියාකාරී වේගය නිසා අර ශබ්ද ග්‍රන්ථි වැඩ කරනවා. ඒ ශබ්ද ග්‍රන්ථි වැඩ කරන එකෙන් අර දුෂ්ප්‍රත්‍ය වැඩි වෙනකොට වැඩි ග්‍රන්ථි වැඩ කරලා අර ඇද්ද ශබ්ද පිට වෙනවා. තේරුණා? ශබ්දයක් පිටවෙද ඔය ශබ්දය ඒ පිටවෙද ශබ්දය පුංචි ළමයි දුගේ ජීවිතේ බලනකොට හොඳටම තේරෙනවා යාට භාෂාවක් ගන්නද ඒකේ යම් කිසි අමාරුවක් යාට වැටුනේ කියන්නේ රත් වීමක් වුණා. ඒ පැත්තෙම රත් වීම තමයි මේක ලබා දෙන්නේ. එතකොට අර සත්‍යය වැඩි වැඩි වෙනකොට අර සම්පූර්ණ ක්‍රියාත්මක වෙන සබ්දයක් නෙවෙයි. ඒක අඳ නැහැ කියලා. ඒක මේ ඇදින්න මේක අත්‍යත ආරම්භයක් වෙනකොට සමාජයේ විසින් සබ්ද සත්තුන්ගේ කැගෙහිලා විතරයි අපහැරෙන්නේ. කොහොමද කැගහන? මේ සත්තුන්ගේ තුරු වෙච්ච සබ්ද අපි ඒ ශබ්ද වලින් එක එක සතා. ඒ ශබ්දයෙන් වල වෙනස්කම් වලට අනුව ඔබේ ශබ්දයේ නිකුත් වෙන වෙනස. වෙනස් වෙනකොට ඒවා කාලාන්තරයක් මේ සත්තුන්ද පුරුදලා තියෙන නිසා ඒ සද්දේ වශයෙන් අන්නහවල් එක නිසා ඉගෙනනේ සතා දාන. ඒ පුරුද්දේ. කෙනිසා දැන් ආය කෑම බිත්තම් කපුටු කෑම. ඉතින් අපි කියනවා අනිත් කාටත් කතා කරන්න ඒක කතා කරන්න නෑ තාත්තක් අනුකරෝත් යවුත් තනියෙන් කාලා දැනුනොත් නමුත් අර සම්පේ පිටි විස්තරේ අනේ හැටිලා මේ අර එන්නේ මේ මේ මොකද සම්පේ තේරාගේ අපි යමු කියලා කවුරුත් කිව්වේ අපිට බේන්නේ කතා කරන කවුරුත් සම සමගි කනේ කියන්නේ නැහැ අර මේ වැඩ. ඒකට දැන් අපි මේ කෑ ගහන්නේ මොකද? කෑ ගැහුවේ නෙවෙයි කිසිවක් නිසා නෙවෙයි සත්‍යවල නිසා. අපි කෑ ගැහුවද නැහැ. සත්‍යයේ කියලා. එතකොට සම්මින් සත්‍ය අර යම් කිසි ආභාසයක් ඉගෙනීමක් කියන එක සතර වීමක් ගන්න සතර කපුට පෑදන ස්වરૂපය අල්ලලා සම්බිර අල්ලන යා යම පොඩි එකක් තේරුම් ගන්න අන්න කෑමක් වේදුම් වෙලා. අන්න දැන් අපේ ඒ ඒ ශබ්ද එන්නේ මේ මේ කරුණුටයි කියලා අපි දැනගන්න ඕනේ. උන්ට වඩා අපි. ඉතින් ඒ ශබ්දය එහෙමයි අර හැසිරීම වලත් දෙන්නේ ඒකයි. ඒ ක්‍රියාත්මක කියන ක්‍රියාවට පත් වෙන්නේ වට කියනවා විඤ්ඤාති කියලා. විඤ්ඤාති රූප කියලා කියනකොට අපි කාය විඤ්ඤාති වති වති විඤ්ඤාති. ඒ කියන්නේ අර ගම්කීම් වල ක්‍රියාකාරීත්වය ඒ විඤ්ඤාති શબ્දයෙන් තියෙන්නේ. එතකොට මේ දැන් අපි බලනවා අපේ මේ ධර්ම මේ මේ මාතෘකාවට ඇත්තට තුනේ කවුද කවුද මට හිතෙන්නේ කවුරු මට විදිනේ කිව්වේ නෑ. ඒ රත් වෙනවා වැඩි වෙනකොට හැදෙන රබ්ජේ දොට ඉතින් ඒක දර පාලන ක්‍රමයකින් කරන්න එක එක શબ્ද නිෂ්පාදනය කරන්න එක එක විදිහම කරන්න අර කලක විතර ගත්ත හුරුව දැන්පත් කරගෙන අපි දැන් එක්තරා අධ්‍යාපනික ක්‍රමයක් යටතේ අපිව වරද්ද ඒක කාලයකට පස්සේ ලැබිච්ච වැඩක්. නැත්තම් අපි කවුරුත් අර පුංචි ළමයි මේ සත්වාගේ තමයි සත්‍ය නිකුත් කරන්නේ. ඒක කවුරුත් කෑ ගහනවා නෙවෙයි. ප්‍රතිම වැඩි වෙලා විකුත් වෙන අර දක්ෂාකාරීත්වයෙන් සිද්ධ සත්‍යයක් විතරයි. මොකද එයාට කැමති උදා ඉන්න පුළුවන්. ඒකට දැන් කියනවා විතර ශබ්ද කරන්නේ පාදී දරුදේ ශබ්ද කරන්නේ. නමුත් ඒක කරන්නේ නැහැ. එයා නෙමෙයි කෑ ගන්නවා කෑ ගන්නවා තමයි. කරපුණාට නවත්තලා. සුදු කෙනෙක් අහයි. කෙනෙක් අහයි. එළම වෙන සමහර කතා කරනකොට නවත්තලා නවත්ින්. ඒ මොකද එයාගේ පාලනයේ යට යටත් වීම සඳහා සමාජයේ අදාළගත ක්‍රම ක්‍රම වෘද්ධ මේ ක්‍රියාවට දමලා ඊව විතරයි නවත්තන්න පුළුවන්. ඒ අර ඉන්නේ නවත්තන මට්ටමින් පටන් ගන්නවා. ඒ යාගේ උත්සාහයක කරණාත්මක ප්‍රතිඵලය. ඒක නවත්තන්න පුළුවන්. වෙන පැත්තකින් යා ඒක නවත්තන්න. ඒ සමහරව කියනවා කවුරු කිව්වා මොන දෙවිද කිව්වා නවත්තන්න බෑ. ඒකෙන් හේතුම වෙනවා. ඔන්න දැන් කිව්වේ මොකද්ද දැන් මේ මම කියලා කිව්වේ කවුරුත් මම කිව්වේ නැහැ. ශබ්දයේ විසින් අපි ඒක යා මේක මම කියලා අපි සම්මතයක්. නැත්නම් එහෙම දෙයක් ධර්මයේ පාට කරන කෙනෙක්ට ඉන්නු නෑ වස්තුවක ක්‍රියාකාරීත්වය විතරයි. අන්න ඒකත් මේ වස්තුවේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නගෙන ඒක අපි පරිහරණය අපි මේක රැකගෙන දිගින් දිගට යන්න දෙනවද නැත්නම් මේ නිරන්තරයෙන් සත්‍යකින් ගිනියම් වෙමි මේ හැම වෙලෙම පිළිස්සන ස්වરૂපය නවත්තනවාද කියන එක ඔන්න ඔය මට්ටමදී ඔය විග්‍රහයෙන් දිහා බලලා හිතනකොට තීරණයක් ගන්න පුළුවන් දැන් බමිනේ කවදා ඒ පුද්ගලයාට උපකාරී තමන්ගේ දේහම හදාගන්න. මේ සංසාරේ මේ වස්තුව කිසි අර්ථයක් නැතුව දිග දිගට දීහි දිහේ ගෝසාදලි දඟලවි මේ කිසි අර්ථයක් නැතුව සංසාරේ යනවා. ඉතින් ඒක මම මමයි කිව්වලි. මේක මමයි කියලා ලෝකීය සම්පතයක් එක්ක බැඳිච්ච නිසා ඒක දැන් වගකීමක් බාර අරගෙන බාර වගකීමක් අපට පැවතිලා තියෙනවා ඒක විඳිනවන ඒක දෙවෙන්නවන ආදීව මොකද මේ වේදන කතාව විඳින කතාවත් එක්ක සම්බන්ධ විඳවන විඳවන විඳවන වැඩි වෙන කොටයි මේ වේගෝට ඒ වගේම වේරුට වේරු කරගන්න පුළුවන් මම එමුණට පස්සේ වේරු මොන කරන්නේ ඇත්තට හම්බෙන්න ඕනේ. දැන් දැත්තේ බැරියේ කියලා හිතාගෙන. දැන් ඔය වෙනත් අදතරද නෙමෙයි. ඔව් අදතරද කියන්නේ නෙමෙයි. දැන් ඉගෙන ගන්න තියෙනවා අර ශබ්දය එන ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය වෙන ක්‍රමයකින් ඒ ග්‍රන්ථී නමෝකේ ක්‍රියාවක් ගන්න වෙන එහෙකට යාගේ හිත දාලා. ඒකට ග්‍රන්ථීව වෙන පැත්තකට ගියාම අර ශබ්දයේ පිළිබඳ නම් ශක්තියක් යාර නැති වෙනවා. ඒකයි වෙන්නේ. ඒකට යාගේ අර විනිශ්කමත් එක්ක පාලනය කියන මොලේ සතන් හදාගෙන ඒ ඒ ක්‍රියාකාරීත්වයන් උරුපුරු දෙක නිසා හැබැයි වෙනවාටි උග්‍රව අපි හිතන්නේ උග්‍ර වේද සත්‍යයෙන් කියලා ඒවා නොතර ඒ නොතර ඊට උවමනා කරන හේතු එකල් තුනක් පස්සේ නැත්තම් බෑ. දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට බයත් කරන්න දැනගන්න වෙලාවක් ඇත. කවුරු හරි ටිකට් දෙන්න පාරක් දැහුවොත් එයා බය නැවතුනට. නොදී ඉන්නේ මොකද? පාර විදුණා අර බයද දැනගන්න තරමට ඒ කාල තරම විපාකෙන් වෙච්ච වේදනාව විතුරු රක්කොලේ දැන. ඒක නිසා හිත කියලා එපැත්ත. හිතේ පැත්තට ගියාම අර කෑගෙනවා. බලව ඒ සහිතමයි ඒ ඔක්කොම ඒක නිසා මේක වුණා මේකෙන් ඒක හදුවා කියන ඒක හද යට තැන්න ඔක්කොම සිද්ධ වෙනවා. ඒක නිසා සත් වීම වෙනස් කරන අවස්ථාවේ යාන නැවතුනා අයි බයි කියන්නේ අර තිබිච්ච ආපොත්තිමලෝ වෙන සත්‍යයකට මාරු කරනවා. බයි කියන්නේ මාරු වීම. පිළිච්ච සත්‍යයට වඩා වෙනම සත්‍යයක් ඒකි කෑ ගැහෙන්න මට්ටමක් නැහැ. ඒක නිසා කෑ ගැහෙනවා. බාහු කිරීමක් තමයි මෙවිදිත්තේ. තේරුණාද? ඔව්. එතකොට දැන් නම් ප්‍රමුඛවදා කරන්නේ මේ දැනගැනීම විඥාන ශබ්දයෙන් කියන කාන්දම දැනගැනීමේදී කාන්දම විචි අපි කියන්නේ කාමය ගැන කාමය බාහිර ලෝකයේ තියෙන කාමයන් දැනගන්නවා දැනගන්නේ සුඛ දුක්ඛ වේකයි කියලා මෙතන විග්‍රහ. මේ මොකක්ද සුඛ දුක්ඛ වේකා කියන්නේ? ඒ වේදනාව ඒ යම එක්ක මේ කාන්තව වැඩ කරනකොට යමක් එක්ක මේ කාන්ත වැඩ කරනකොට මධ්‍යස්ථ සාමාන්‍යයෙන් එන ප්‍රත්‍යේක සුඛයි. වැඩි වෙනකොට දුක්ඛයි. ඒ දෙකටම නිතුව සාමාන්‍ය දැනෙන නොදැනෙන මට්ටමේ උෂ්ණත්වයක් මැදින් බැඳලා. ඔන්න ඔය විදිහට උෂ්ණත්වයේ තරතිර තුන ඒ ගලවා ගලවා ඒ නබින්න වූ තේජසයේ තේජස විසින් ශරීරයේ ඇතුළත රක්කන ප්‍රමාණය අර තමා විසින් කලින් වෙන්න ප්‍රවේශ හැටියට සමානත තේරුම් ගන්නා මත්තම ගමන සුඛ දුක්ඛ වේදනා. එතකොට සුඛයේ වේදනාව දුක්ඛයේ වේදනාව වේකාපියන්නේ වේදනාව. වේදනාවේ කියන්නේ විඳවීම. එතකොට අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරේ මොලේ මොලේ ඉතිං ඔක්කොම සම්බන්ධ ඔක්කොගේ මොකද කරන්නේ මේ බලන්නේ විනෝදේ විනෝද විනෝදේ යන්නේ සිදු විදින් වේදනාවක් වේදනාවක් නේද සිදෙනවා කියන්නේ ඒ වේදනාව තමයි මෙතන සුඛ දුක්ඛ කියලා ඉතින් මේ වේදනාව ලබා දුන්නේ මොකෙන්ද කිව්වොත් වේදනාව වේ නින්දය ලබා දෙන්නේ ප්‍රතිවිරුද්ධ රත් වීමයි වින්දනය ලබා දීමට මුල් වෙන්නේ රත් වීම නැත්නම් වින්දනයක් නැහැ ඇයි වින්දනයක් නැති කියන්නේ අර කම්පණය කරන හිතන් ඒකේ ගිනියම් කළා අර මේ ක්‍රියාකාරී ස්වરૂපයෙන් මතු කරන්න බලයක් දෙන්නේ නැහැ එක්දම් ජීවිත කරන්නේ මේ ඔක්කොම අනුස්තප්තිය තමයි මුල් වෙන්නේ එතකොට දැන් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ දෙහිල අරහා වීර්ය කරන ක්‍රියාව යම් ඒ කරුණු තියෙනවා ඒ කරුණු වලට අපි වීර්ය කරන්නේ මොනව කරන්නද කිව්ව විදෝ විදෝ නැහැ දැක්කේ දෙපාම් කරන්නේ තාකේ නෝ හොදන්න ඕන ඒ නෝ හොදන්න ඕනේ කියන සිතිවිල්ල දැම්මට මූණ හොදන්න හිතුණා. හිතුනේ මොකෙන්ද? හිතුනේ කියන්නේ ලංජකමද? යට දැනුණා. දැනුනේ මොකද්ද කියලා. මේ වේදනාව ඒ වේදනාව නවත්තන්නේ ඒක සමබර කරන් මූණ හොදන්න යට. මූණ හොදනකොට ශරීරයේ ක්‍රියාකාරීත්වයන් ආදී මේ සියල්ල නිත්‍යා විපුණද කරන්නේ විනෝනේ. ඉතින් ඒක විද විද්‍යාව ඉවර කරන්න හදන්නේ මොකද දැන්නේ මූ මොකද විදිහට යන්න ඕන පැහැදිලි ගමනට මොකක්ද අර ඒ ගමන ගැන හිතාපු සිතිවිල්ලෙන් දෙන වේදනාව උහුල ගන්න බැරි ඉක්මනට යන්නේ කියන්නේ මොකද අර ඒකෙන් බක්කද සුඛෙ කිසිවෙලක් නෑ අර වේදනාව බක්කද ආ එතකොට අපි දැනනවා මුළු ජීවිතේ දුකින් අර පීඩාවෙන් වේදෙන්න පීඩාවට ගොදුරු වීම හැම වෙලේම අපි ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොලෙන් සිදුවෙන කියන්නේ මොකද ඒවා පාවිච්චි කරන හැම වෙලාවකම ආරම්භයේ දුකයි වැද දුකයි කෙලවර දුකයි හැම වෙලාවම ආරම්භයේ දුකයි කියන්නේ ඒ උපදින වේදනාව යන්තම් නිදරන්න පුළුවන් ටිකක් කියලා දැන සුදු ලෝභවා ලෝභ දෝෂී ලෝභ දෝෂී කියලා කියන්නේ ආරම්භයේදී හැම වෙලේම අපේක්ෂාවකින් අපි බලන්නේ අහන්නේ හැම එකක්ම කරන්නේ අපේක්ෂාව ඉටු කරගන්න නැත්තම් බලන්නේ. නැත්තම් ඔබලා ඉන්නෝ අපේක්ෂාව ඉටු කරන්නේ බලන්න මොකක්ද අපේක්ෂාව? මේ තීන තමයි විඳින දෙන්නේ. එතකොට අහන වෙලාවට අහන වෙලාවට විඳින්න සිද්ධ වෙන්නේ අහන්නේ මොකද්ද? මේ මේ මේ දැන් විදින එක විදින එකෙන් බේරෙන්න. බලන්නේ මොකද්ද? ඔබලා ඉන්න බෑ මේ ඔබලා ඉන්න බෑ නේද? මෙයාට බොහොම යොමුසුළු වුණාවක් ඉන්නවා. මේ දැන් බලන්න ඉස්සර තියෙන වේදනාව කරගන්න එක ඉඳන් බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා. මේ මොනවද මේ කරන්නේ කිව්වොත් තමන් දැනට විදෝද විදිල්ල විදෝද විදිල්ල මගහරවා ගන්නට දෙති කරගන්න යම් යම් දේවල් වල උපකාර කිරීම කියන්නේ ජෝආරයද කියන්නේ. ඒකේ උපකාරය හරියන් කිසි විකතරණී ඝාතක සවරියේ නෑ මේ ප්‍රදාන කියන්නේ. අපි එතකොට මේ මොකක්ද කරන්නේ? ඉතින් මොකක් හරි කරන්න වෙලා දෙන නිසා පුළුවන් දේ කරනවා කලේ යුතු දේ කරනවා. කලේ යුතු දේ දන් දෙන්න නිසා පීඩිත පුරුද්දක් බැරිදී වැඩිදී ඉතින් දුකේ ඉන්න බෑ බෑ මොකද ඒ තරම් කුහරන්නවා ඒ මිනිස්සු පුරු මිනිස්සු අපේ තප්පර තුන කෙනෙකුට ඔහු ඉන්නේ කිව්වොත් ආඥාව යටතේ එයා ඉන්නේ නමුත් විකාන් හැබරෙන්නේ විකාන් ඇතුලින් හැබරෙන්නේ මේ මුකේ අර රත් වීම නිසා ඇතුලේ ඒ ඔක්කොම එක එක කොටස් ඒවාට අයිති ක්‍රියාවන් කරනවා. ඒ ක්‍රියාවන් මෙයාව හඹරෝ. කෙවිදිහට ඉඳ බැරිවෝ. මේ ඔක්කොම මේ කරුණු දිනාවේ මේ කාරණේ සුඛ උපේක්ෂාව කියන මේ විඥාන සත්‍ය පිළිබඳව යම් කිසි ඇතිවීමක් දෙන්න අර පරම ක්‍රියාපිකක් වෙයි කියන්නේ. ඒකට දෙවියන් කපුද පෝතින පෝතික ආම්බුවහන ආ විඥාන දෙකක් තියෙනවා සත්‍යම් කියලා එකක් කතා මේ සත්‍යවයි විඥානයයි කියලා දෙක එකට වැඩ කරනවා නැත්නම් ඒ දෙක වෙනස් දෙකක්ද එහෙම අහන්නේ දෝ මොකක්ද සත්‍යය කියන්නේ දැනගැනීමේ ඉස්තරකොටස ප්‍රඥාවෙන් කරන්නේ දැනටතු විදිහ දැන ගැනීමයි. විඥාණයෙන් කරන්නේ දැනීම දැන ගැනීම. එතකොට මේ ආමුදුරු ප්‍රශ්නය අන්නේ ඒ දෙකේකට තීව බවට සාක්ෂි හොද්දට තීන නිසායි. මොකද ඒ විඥාණය කියන දැන ගැනීම එක්ක ප්‍රඥාව කියන කියන්නේ එක්තරා ප්‍රමාණයක විශේෂ ගැනීම. එතකොට මේ දෙකම එකක්ද නැත්නම් ඔබ අහන්නේ මේක වෙනස් වෙයි කියලා කීකවද කියලා සම්සාරවල කියලා. උන්නාට වදාරනවා මේ මේ එකක් නෙවෙයි. මෙතන දෙකක් තියෙනවා නමුත් එකටයි තියෙන්නේ. එක ක්‍රියා කරනකොට එකක් වගේ තමයි තේන්නේ. නමුත් දැන් අපි කුකුලා හදනකොට අපිට දෙන්නේ කුකුණ අඳල. නමුත් හඳලස්ස කුකුණ තියෙනවා. හඳලස්ස කුකුණ අඳල නැති වෙලාවදී තියෙනවා. නමුත් හැම වෙලෙම කුකුණ අඳලන්නේ. හඳලන වෙලාවට කුකුණ තමයි. නමුත් එතන ක්‍රියාවේ හැදලීමයි කුකුලේ. අන්න ඒ වගේ සතුහා බුදුනෝ මේක වර කරලා ඉඳන් හේරෙන් උදාහරණයෙන් දීපත් කළා. ඒක දෙකක් නාම දෙක එකක් වශයෙන් දෙවුනත් මේක කියලා. මේ දෙකේ අයිතිවාසිකම තමයි අපට ඉතාම ප්‍රයෝජනවත් වෙන්නේ තේරුම් ගත්තොත්. තේරුම් ගත්තොත් ඉතාම. ඒ මොකද්ද ප්‍රයෝජනේ කියන්නේ? විඥානයේ මේක හැම සතාටම තියෙන හැම සතා තුළම විඥාන ශක්තිය තියෙනවා යම් දවසකට සසරට වැදුනේ සතරට වැටුනේ මේ විඥාන ශක්තිය කරපු විඥානීය ක්‍රියාව නිසා. ඒකට අපි සිටියේ පොඩ්ඩක් මතක් කරලා දෙනවා නම් මෙන්න මේ කියන්නේ. කර්ම පහ එක්ක අපි නෝන සබ්දේ කියන කර්ම පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කර්ම පහ එක්ක අපි නෝන ලෝකයේ තියෙන පහ කියන්නේ ලෝකයේ තියෙන පහ එක්කම විතර බැලලා නිසා තියෙන සබ්ද කියලා. මේ ඇලුරයි කියපු ඇලුරයි කියේ ඇලුරයි කියලා කිව්වේ විඥාන වීම. නිසයි යන්නේ. විඥාන වීම නිසා නේද ඇලීම නිසා විඥාන වුණා කිව්වම ඇලීමේ ශක්තිය තිබිච්ච නිසයි විඥාන වුණේ. මොකද දැන් රූප කාමයේ කියන එක කන්දක්. කාන්දමට ඒකට ගොදුරු වෙලදී අහු වෙච්ච හැටි ඇදෙනවා. හැලෙන්නේ කියන්නේ කොහොමද? විඥාන වෙන විඥාන වීදෙනුයි අර අරකට එක්ක යොමු වීම සිද්ධ වෙන්නේ. ඒක තවත් ටිකක් තෝරන්න වෙනවා. කොහොමද? ඕක බෙදුවා බුදුහාම. බුදුහාම දුරු නාම රූප. වගේ අභිධර්ම කාර්යය කියන්නේ. නාම රූප නාම රූප විඥාන කියලායි මේකේ පිළිවෙලේ ධර්ම මේ විඥාන කතාව මේ නිසා විඥානයේ නිසා ඇලීම නිෂ්පාදනය උදයි කියන්නේ ඇලීමේ කියන්නේ විඥාන වීමයි කියන එක කියන්නේ මේ අපි මේ තරම් උත්සාහවත් මොකද්ද මේ අර කාන්දමට ගොදුරුවන දේ මුණ ගැහිච්ච හැටි හමු වෙච්ච හැටි අපේ කියන්නේ එහෙම දෙයක් යොමු වෙච්ච හැටියේ නාම කියන්නේ මේ කාන්තව ඊට දැනෙනවා ඒ පැත්තට යොමු වෙනවා අන්න පළවෙනි කරන වැඩි නමුත් මේ සාමාන්‍ය ගණනේ හොදෙන්නේ නාමයේ කියන්නේ සිත. රූපේ කියන්නේ ඇහැට පේන ඔක්කොම රූප තමයි. ඔන්න කොහොමද ඒකවල? කිසි කාර්යයක් නැහැ නාමයේ කියන්නේ සිත. මොකක්ද මොකක්ද? ඒක ඔහි පිළිච්ච වැඩක් ගන්නනේ. ඒ සියලු පුරුෂ කතා තියෙන ක්‍රමෙන් කියලාදී. මෙතන දෙන්නන්නේ විද්‍යාවක්. මොකද්ද? මේ අපේ ජීවිතේ එකත් ඒ බාහිර ලෝකයක සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? මර කාන්දම අර ඉගොඳුරම දෙන්නේ ගෝචර වස්තු හුති තැටි දැනෙනවා වෙලා කියන්නේ තියොම වෙනවා. ඒක හැම ශක්තියකම දෙන්න. ඊට පස්සේ රූප කියලා රූපේ කියන්නේ රූපණය වෙනවා. මොකක්ද අර නැතිවත් එක්කම අර ඒ නැමෙන රූප කලාපයේ නැත්නම් පරමාණු තුළ තිබිච්ච ශක්තිය වෙනස් වෙන වෙනස් වෙන කියන්නේ ක්‍රියා වේගයට වැඩි වෙනවා. ක්‍රියා වේග. උපේක්ෂණ කියන්නේ ඒක තිබිද සත්‍ය වෙනස් වෙනවා. ඒකට තමයි විඥාන කියන්නේ. ඔන්න ඕක තිබුණා විඥාන. එනේ මම දැන් හේතුවනේ. ඒ ඉන්නත් අහන්න ඕනේ. ඉඳලා දුක් ගන්න අධ්‍යක් කරනවා. දැන් ඇහැරිලයි ඒ මොකක්ද කියලා බලන්න යන්නේ. දැන් ඒ ශබ්දයට යොමු වීම අර යොමු වීමේ කියන එක අර ශබ්දේ නිසා ඇහැරුණ අවස්ථාව වගේ. දැන් ඇහැරුණා. එතකොට ඒ ශබ්දය ආපු ධ්‍යානක දෙල්ල දික් කළ බැරිල්ල තමයි අතුප්පලේ කියලා. තියෙන ශක්ති දැනට දෙයක් කතා කරන්නේ ඒකාන්තම් ශක්තිය ඉස්සෙල්ල යොමු වෙනවා යොමු වෙනොත් එක්කම යාගේ ක්‍රියාකාරී වේගය යම් රිද්මයකට වැඩ කළා නම් ඒක විතරයි ඊට වඩා වෙනස් රුප්පණේ වෙනවා රුප්පණේගේ ක්‍රියාකාරී රිද්මය වෙනස් එතකොට මේ පරමාණුව වෙන්නේ මොකද්ද? තුපුරු. තුපුරු මා වෙන්නේ මොකද්ද? රත් වෙනවා. ඔය රත් වීම තමයි මේ මුළු ඇඳගෙන හැම වෙලෙම අපි ජීවත් වෙන එක කියන්නේ පරමාණු කුරෝ. පරමාණු කුරෝ කුරෝ හේ ඉන්නවා මේ ගණන් කියලා මුකුත් නැහැ. ඉතින් ඒ වෙලාවට වෙන්නේ මොකක්ද මේ ප්‍රමාණයේ තියෙන ත්‍ක්තිම තමයි අපි ලක් කරන්නේ. එතකොට දැන් වන්න විඥානයේ පිළිබඳව අපිට එක්තරා ප්‍රමාණයක සෑහීමක සෑහීම කෙසේ වෙතත් එක්තරා හැඟීමක් ගන්න ඕන නම් ගන්න කිව්වා. එතකොට සංඥා කියන කතාව. දෙකක් කියන කිව්වෙ මොකද? මේ විඥාන කියන ශක්තියම මුයි කිව්වා සතෙක් වශයෙන් හතට ඇලිලා ඇලීම ඇතිුනේ මේ විඥාන ශක්තිය නිසා. ඒකේ විඥාන ශක්තිය සංසාරය ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පඤ්ඤාවේ ප්‍රඥාවේ කියන කතාව මොකක්ද? ප්‍රඥාවේ කියන්නේ ඒ තමා මේ කාලාන්තරය අනාදීම කාලයක් මුළුල්ලේ සංසාරේ ඇවිල්ලා ඇවිල්ලා විඳෝමින් ඇවිල්ලා ඇවිල්ලා විඳ වීමේ උග්‍රභාවය. විඳ වීමේ අයිතිවාසිකම්. මිනිස් ආත්මයට ඇවිල්ලා. ඒක හැම පැත්තෙන්ම එකම සතෙක්ක නොවිදින විඳවීම අපි විඳිනවා ඒක ප්‍රශ්නයක් කතාවක් නෑ. කොයි නිමිත්තෙක වුණත් කිසිම ලෝකයේ වෙන සතෙක් නොවිදින විඳවීම අර මේ කියන සතාවයි. ඒ විදිහේ එකෙන් පිළිගන්න ඕන කල්පනා කරනකොට වැටේ. මොකද ඒ විදවල විදවල බුදුදහම මේ විදකීමේ தත්ත්වය හොදාකාර මිනි චිත කාවද්දන්න පුළුවන් විදියට අවබෝධ කරගත් අර ශ්‍රේෂ්ඨ උත්තමේ ලෞතර බුදුරේ ලෝක පහළ වුණාට පස්සේ ඒ උත්තමයා ඒකත් පරීක්ෂණයකින් මේකේ රහස හොයන බොහෝ කාලයක් මහන්සි වෙලා මේකේ රහස හොයන රහස හෙවීමේ ප්‍රමුණාට පස්සේ මේ අපි දැන් මේ කතා කරන මේ කරුණ මේකේ විද්‍යාව උන්වහන්සේ ලෝකෙට දුන්නට පස්සේ ඒ විද්‍යාව පිළිගැනීමට තරයි සුදුසු ශක්තිය ඒ මොකද්ද මේ ශක්තිය ධර්මයේ පරිහරණය කියන්නේ මේ ධර්මයේ පරිහරණය කියන එකේ තියෙනවා මේ ධාරණය කරන දේ තමගේ මනෝදාතේ තැම්පත් වෙන දේ පරිහරණයක තමාට යහපත සැලසෙන ආකාරයේ පරිහරණය කිරීමට තර කවුරුත් පරිහරණය කරනවා යහපත ඒ ගානට අර පුළුවන් කාර්කම දියුණු වෙච්ච සමයේදී අන්න අර බුදුදහම කියන ඒ විග්‍රහයන් අහපුවාට පස්සේ ඔන්න එයාට හිතක් පහළ වෙන එයාට ඕනකම තියෙනවා මේ මේ කොහොම වෙලා තියෙන්නේ මේකයි රහස රහස කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය ඒකෙන් සිද්ධ වෙනවා මොකක් නිසාද කෙරෙන්නේ කාන්දම නිසා එහෙමනම් කාන්දම නැති උදාට ඔය කෙරෙන්නේ කරන්න බෑ ඒකනේ කොහොම කරන්නේ ඒක නැති උදා කරන්න කරන්න කෙනෙක් නැහැ කරන්න හිතුවා. ඒක නිසා දැන් මේ ලෝතර බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මොකද්ද? ඒ ක්‍රියාව කරන කාන්දම නැති කරන්නේ. කොහොමද ඒ කාන්දම නැති කිරීමට උදව් කරන්නේ කාගේ නැති වෙන්න උනාසේ ක්‍රමයක් මේ ලෝක නිවන කියලා කප්පේ. නිවන ඕන මේක නැති කරන්න. මේක නැති කරලා නිවන් දකින්න නෙවෙයි නිවදිව යනකොට ඒක නැති වෙනවා ඒක නැති වුණාට මෙයාගේ සැනසෙල්ල සංගිලා. ඒක බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කියලා වචනයක් පාවිච්චි කරා. මොකද්ද මේ නිවන් දකින්නේ? මේ නිවන් දකින්නේ යනකට පත්‍යාවෙන් කියන විශේෂයෙන් ධර්මයයි කියන්නේ. දැන් පැහැදිලිව ධර්මයයි. විශේෂයෙන් ඒ කාර්මයේ පිළිබඳ ධර්මයයි කියන දැනගන්නවා කියන්නේ පජා පැහැදිලිව තේරුම් ගන්න. පජානාති කියන මේ කොටසට වට සමාහිත වෙතිලා මේ කාමය නිසා මේ සියල්ල සිදුවෙන්නේ කියන කාමද කාන්දම හැදෙන්නේ රත් වීම උඩයි රත් වීම හැදෙන්නේ ස්පර්ශයේ මතයි කනිසා රත් නොවෙන්න මං ස්පර්ශ නොකර ඉන්නවනම් ඒකයි සාප්තරේ තේරුණා ඒකයි ස්පර්ශ කරන එක කියන්නේ මොකද්ද? චිත්ත විසි චිත්ත තවත් එකක් එක්ක ක්‍රියා කරන එකයි මේ අපි ස්පර්ශය කියලා කතා කරන්නේ. එතකොට ඒ ස්පර්ශය අර නිමිත්ත එක්ක ස්පර්ශ කිරීම සැප ලැබීම සඳහා කරන එක කුයි සාමාන්‍ය මිනිහා අපි කවුරුත් කියන්නේ. එතකොට ඒකත් එක්ක ස්පර්ශ කිරීම නිසායි අර දුක් දෙන කාමය හැදෙන්නේ. දුක් දෙන කාමය හැදෙන්නේ ඒ ස්පර්ශ කරන නිසා. එතකොට ඒ ස්පර්ශ කිරීම නවත්තනවා නම් රත්විමා වෙනවා රත්විමා වෙනවා නම් කාමේ. ඒක කාන්ත වෙනවා. ඒකට කවදා හෝ ඔය කාන්තම නැති වෙනකම් මේ කාමේ රත්විම අඩු කර කර අඩු කර කර සියල්ල කෙරෙහි සියල්ලේ බැලීමේදී ඇසීමේදී ආග්‍රහණ කිරීමේදී රස විඳීමේදී ස්පර්ශ කිරීමේදී ඒ රත්විම නවත්තන මා විසින් අර ස්පර්ශේ සිත ස්පර්ශ කරන එක ක්‍රමානුකූලව කියලා අඩු කිරීමේ මතේ එතෙන්ද දාපැටි ඒ මොකද්ද ඒ එයාගේ ප්‍රඥාව එක දැවීමක් ඒ නමුත් එතනින් ඒක සීමා වෙන්නේ ඊළඟට ක්‍රියාව ගැටේ ඒ ක්‍රියාවට වැටීමෙනුයි අර නිවීම ඇති වෙන්නේ ඒකයි ওই නිවීම කියලා කතා කළේ බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යවේක නිවපන් නිවන කොට මේ දුක නැති කරන්ද අර දුක ඇති කරන කාමය අඩු වෙනවා. එතකොට හොඳටම පැහැදිලි එක්තරා ශාස්ත්‍රීය ක්‍රමයක් යටතේ එක්තරා විද්‍යානුකූල සංවිධානයක් යටතේ ජීවිතයේ දුකින් මුදවන්න හරියට ශාස්ත්‍රය ඉදිරිපත් කළා කියන බව. ඒතර හැම එකම හේතුඵල න්‍යාය බුදුහමඳුර පිටලා තියෙනවා. එතකොට අර නිවීම ඇති කරන එක්කෙනා ප්‍රඥාව පාවිච්චි කරන්නයි කියලා දල වශයෙන් ගත්තා. මොකක්ද යා කරන්නේ? ප්‍රඥාව අපි තෝරලා දුන්නා ප්‍රඥාවය. ඉතින් නිවැරදි තීරණය. එතන ප්‍රඥාවට වේද මුකුත් ඥාන දුක්ඛ ඥාන නරවමන. නිවැරදි තීරණය. මොකක්ද නිවැරදි තීරණය? නිවැරදි තීරණය කියේ අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ කාර්මාවේ අවස්ථාවේදී ඒ හැම අවස්ථාවකදී මෙයාට හිතන්න වෙනවා. මොකද මේ දර්ශනයේ මගේ හිත වැටීම නිසා මගේ දුල් මගේ හිත ත්‍රිවිධ තත්ත්වයෙන් වෙනස් වුණා වෙනස් වෙලා දැන් ඒක දියුණු වෙගෙන යනවා. මොකක්ද නිසාද? අන්නහමල් වැරදි බලාපොරොත්තුක් වුණ මගේ හිත වැඩ කරනවා. ඒත් ඒ වැරදි බලාපොරොත්තුම අයින් කරන්න ඕන කොහොමද නිකම්ම බෑ. ඒකට හේතු පෙන්වන්න ඕනේ හිත. මොනවද හේතු? ඔය විදිහට හිතපුවාම යට දුක් වැඩි වෙනවා. ගෙස ඔය විදිහට ඔය පිළිබඳව තියෙන ස්පර්ශය අඩු කරන්න ඕකේ පිළිබඳව තියෙන බැඳීම අපි කතා කරනවා දරවසි බැඳීම. ඒකත් එක්ක බැඳීම හරින්නයි මේ බුදුහඳුනෝ දාන්නේ. ඒකට බැඳීම ආකාරය කියන්නේ මොකද්ද? ඒකත් එක්ක අතුල්ලන ගතිය අයින් කරන එක කියන එකයි බැඳීම නවත්තන්නේ. ඒ ගැන හිතන්න දෙයක් මට නැහැ. එයා අකීකෝර වෙනවා. ඒක එයා කරගත්තා. මම අකීකෝරු එයා අකීකෝරු එයා හොඳ නෑ එයා හුණු මොනවයි. ඔගේ අතුල්ලට මට ඇති වැඩි මොකද්ද? මම රත් කරගෙන මගේ දිවියන් කරගන්නේ විතරයි. ඒක ඒව නොසිතා ඉන්නද ඔය කියන්නේ? නෑ නෑ. ඒවා අපි හිතුවට වැඩක් නෑ. ඒකෙන් බේරෙන්නේ යාදුක් ගව්වක් කරන එක අපේ සතුටුකමක් නැත්නම් අර දිවිව තවත් නිවෙන්න හේතුවක්. නැතු මෙහෙම හොඳ නෑ අර එහෙමයි හොඳ ඕවා අප්ප ගිලියම් කරගත්තාම අර යහපතක් පුදුත් නෑ තමන්ට යහපතක් වෙන්නේ නෑ අන්න ඒක නිසා විඥාණය වෙන එක හරියට කොහොමද කිව්වොත් දවල් දෙයක් වලින් ජලාශ වලින් වතුර අරගෙන ඒක සුද්ධ වෙලා යන්නේ යම් රසායනික ද්‍රව්‍යම් යොදලා එතනින් මෙහාට එනකොට සුද්ධයි අර ඒ දෙන්නේ ඉතින් පොළොය ආරේ මේ අතිල්ල. නමුත් අර ඒ එනකොට මිනිහාට පරිහරණය සුසු විදිහට ඒ සියලු ශබීජද කරලා අපට ලැබෙන සවස්ත. ඒ එක සෙව්වක ඉඳලා දිගටම පටන් ගැම්මේ නෙවෙයි. අන්න ඒ වගේ මේ විඥාන ප්‍රඥා විඥාන දෙක. විඥානයේ ස්වභාවයෙන් තියෙන එක. ඒ කියන්නේ සත්‍ය ඉන්නකම් පවතින එක. ඒතකොට ප්‍රඥාව කියන්නේ ඒ විඥාණයෙන් සිදුවෙන දේ. අමන්ත අනත්තකාරී නොවන ආකාරයෙන් සංවිධානය කරගන්න සකස් කරගන්න පාලනය කරගන්න හදාගන්න යොදන සිටිවිලි ක්‍රමයක් තමයි ප්‍රඥාව. එතකොට හැම වෙලාවෙම විඥානයක් තියෙනවා හැම වෙලේම සුද්ධ කරලා පාවිච්චි කරගන්න. එතකොට දැන් මොකද පේනවා මේ විදර්ශනාවේ කියලා මේ කතා කරන එකේ මොකද්ද මේකේ දීන්නේ ටික වෙලාවක් විදර්ශනා වෙලා නිවන් දැකලා ඉඳින්න බෑ දිවාරයදෙක්ී තමන්ට හිතන හැම එකක්ම ඒ ගැනීම ඒ ඒකේ ස්වභාවය දැකලා හැම වෙලෙදක හැම සිතිවිල්ලක් සුද්ධ කරන් වෙලා තියෙනවා එක බින්දුවක් එකක් අමතකුණු එක එක සිතවිල්ල අමුතු වුණොත් ඒකින් ගාගෙන දෝන පාරේ කොච්චර යයිද කියන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුව අප්‍රමාදේව සම්පාදේ. ප්‍රමාද වෙන්නේ නැහැ. ඒක හේව ප්‍රමාදේ පරාක්‍රමක ඉක්මනට දරිදිලි ගාලා කරගෙන බලන්න තුව නෙවෙයි. එකක්වත් අමතක වෙන්න දෙන්න එපා. ප්‍රමාදයේ ප්‍රමාදයේ කියන්නේ ඒකටයි හැම එකක්ම ඒ විදිහට කෙරෙන්න බව වගේ බලන්න. ඒක කොහොමද කරන්න පුළුවන් කියලා කෑම කන්න ඕනේ නාන්න. පුළුවන් නම් එහෙම කරන්න. ඒකට බුදුහාමුදුරුවෝ මගේ දුන්නා මහා කරුණා. මොකක්ද මේ දුන්නම හැම වෙලේම සිතට උගන්වන්න කිව්වා මේ ලෝක දහසේ කිසිවක් නිත්‍ය නොවන බව. ඔච්චරයි කිසිම ප්‍රශ්නයක් නැහැ. සිත පිළිගත්තොත් ලෝක දහසේ කිසිවක් ඒ විදිහටද එච්චරයි එච්චරයි එතනින් එතනින් එතනින් එතනින් ඉවරයි කිය. කිසිවක් එක්ක ඇතිල්ලෙන්නේ නැහැ. මොකද ඇතිල්ලෙන් දෙකක් නැහැ. ඇතිල්ලෙන් දෙකක් නැති නිසායි ඇතිල්ලෙන්. ඇතිල්ලෙන් දෙකක් නැති බව ගන්නන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ සියල්ල අනිත්‍යයි කියන එක. ඒක සියල්ල අනිත්‍යයි කියන්නේ මොකද්ද? දැන් අපි යම් කිසිකට ආදරය වෙන්නේ කියලා කතා කරනවා. ආදරේ කියන එක අමාදරේ කියන එක අනාගත සිද්ධියක් වර්තමාන වර්තමානයේ දිහා බලාගෙන අනාගතයට විකම් කරන ප්‍රති දෙකක් තමයි ඔය ආද ලෝභය ද්වේෂය කියන ආදරේ යනවා. ඒතකොට දැන් යම් කිසි කෙනෙක් හොදක් කරනවා. මේ හොද කරපුවා ඒ විඤ්ඤා කරපු වැඩේ හොදයි. ඒ විඤ්ඤා හොදයි. ඒතකොට මේ විඤ්ඤාට ඇලෙන්න දෙයක් නෑ. ඊ වැඩේට ආදරේ වෙන්න දෙයක් නෑ. ඒ වැඩේ කරිද ඉවරයි. මේ මිනිහ මම දන්නේ මොන විදිහේ. දැන් එයාගෙන් කෙච්ච වැඩේ හොඳයි. වැඩේ විතරයි හොඳ. තවක බුදුහාමුදුරුවෝ නජත්තාවතලෝති නජත්තා හෝතු වකාමනෝ කම්මන. ක්‍රියාවෙන් වතලෙක් වෙනවා ක්‍රියාවෙන් බමුණෙක් වෙනවා. මිස පුද්දලෙක් බමුණෙක් පුද්දලෙක් මේ වතලෙක් නෑ. වතලයට පුළුවන් බමුණු වැඩ කරන්න. බමුණට පුළුවන් වතල වැඩ කරන්න. වතල වැඩ කරනකොට ඒක වතලයක් මම වැඩගුණකට ඌබා වුණා. තේරෙද? තේරෙන්න. අන්න එතකොට දැන් අපිට ඔය මතය උඩ රැඳෙනකොට ඇලින්ද දෙයක් තෝකේ නෑනේ. වස්තු දිනෝ ඒ වෑන් කොහොම හොඳ වැඩ කෙරෙනවා. කොහොම නරක වැඩ කෙරෙනවා. ඉතින් මේ වැඩේ නරකයි ඒ වැඩේ හොඳයි. එතකොට ඇලින්ද දෙයක් නෑ. දැන් මිනිහ බයි. එළිය බයි. බයි නේද? මේ බයිනේ කොහොමද නෑ? අර විදියම හොඳුන්වයිද දන්නේ ඔය શબ્දෙ හොඳේ නෑ මට ඉච්චර. ඈ ඒ විදිය ඒ විදිය ගැන මට කතා කරන්න බෑ. කොයි විදිය ගිහිල්ලා ඔතන ගන්නලා ගිහිල්ලා අනිත් දොර ගොඩට ගිහිල්ලා අනේ හොඳ කියලා. එතකොට ඒ විදිය මෙතන බයි අර දොර ගොඩට ගිහිල්ලා හොඳ කියනවා. මේ බුදුමහත්ය කියලා. ඒ කෙනෙක් අදන්නේ කෙනෙක් ඉන්නවද? සමහරවිට එයා මිනිස්සුන්ට බයි. දැකලා ඉතින් ඊට පස්සේ ගිහිල්ලා වඳිනවා සමා විහිළුනවා නීමට වැරදිනවා ඉතින් අර මිනිහා හොඳද අර මිනිහා නරකද කියන්න තෝරන්න බෑ සංකීර්ණ වස්තුවක් ඒ බලනකොට ඊ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කියන උදත් පුද්ගලයා හොඳයි නරකයි කියන පුද්ගලෙක් එක්ක යපේදී වැඩිලදී ක්‍රියාවක් එක්ක බැඳිලා නැහැ මොකද ක්‍රියාව දෙලින් තියෙන්නේ ඔන්න ඔය හැඟීම හිතට දුන්න හැටි හිත ඒක පිළිගත්තොත් ආදරය වෙන්න කෙනෙකුත් නෑ අමනාප වෙන්න කෙනෙකුත් අමනාප ආදරේ නැත්තම් ඒ අමනාප ආදරේ කියන මේ දෙක නවත්තන ශක්තියද කියන ප්‍රඥාව කියලා අන්න ඒක නිසා විඥානයේ එක ප්‍රඥාව එකක් කියලා බෙදුවා සෙල්ුණා දෙවියන් දෙන්නේ අපි කොයිතරම් මෙයයි කොයිතරම් වාසනාව මොකද දැන් දන්නවා මේයි අවුරුදු දුකක් නැතුව ජීවිතේ සඳහා ගන්න තියෙන මඟ පෑදෙන්නේ ලුක්තරා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලිනුයි ඒක දිවිරාජින්ගේ තුලින් අපිට මේක දැනගන්න ඕන දැන් මේ කාටවත් වාසනාවක් දීච්ච කලිමකට මොකද ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ තරහ කෙනෙකුත් නැහැ යාළු කෙනෙකුත් නැහැ ඕන කෙනෙක් එක්ක ආශ්‍රය ඕන කෙනෙක් එක්ක ආශ්‍රය කරනවා යාට කිසිම කුලයක් නැහැ වංශයක් නැහැ ආගමක් නැහැ එයා ඒ ඒ අවස්ථාව කවුරු හරි ඉන්න පොඩ්ඩක් මේකක මේක අල්ල ගන්නකො අල්ලගත්තයි කියලා ඒ මිනිහා අවුල් ලොන් යන්න ඕනේ නෑ ඈ එයා හිටියන්ද ඇති කියලා අල්ලන්න පුළුවන් මිනිහ නිසා අල්ලන්න කිව්වා ඉතින් අල්ලන්නේ හොඳයි මේ මිනිහ කවුද කියන්නේ හොඳ දන්නේ නැහැ මේ මිනිහ ගැටුමක් දුන්නා නේද ඒ වැඩේ හොඳයි කරන කරන වෙලාවට ක්‍රියාව විතරයි හොඳ නේද ඒක නිසා අපි වීර්යය කරන්නේ. ඒ ක්‍රියා නරකී කියන සම්මත ක්‍රියාවල් වලින් අයින් වෙලා හොඳින් කියන සම්මත ක්‍රියාවල් වලට අපි සතුට වෙනවා. ඒ මොකද තනියෙන් ඉන්න පුළුවන්. ඒක උඩයි අපි මේ ආදරේ උනයවන. ඒක නිසා ඇත්ත වෙනකොට අමනාප වෙන්න පුජ්‍යලෙකුත් නැහැ. අමනාප මනාප වෙන්න පුජ්‍යලෙකුත් නැහැ. ඒක වැටෙන්නේ ප්‍රඥාවට. එතකොට ඔය ප්‍රඥාව හැම සිතිවිල්ලකටම සම්බන්ධ වෙනවා. අනිත්‍ය ස්වභාවය මත. පන්නෝකය අදින් දේශනාව දැන් ඕනෑම ප්‍රශ්නයක් තවත් ඉතින් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. යම් අපි යම් නිමිත්තකට වාක්‍ය නතර කරලා මේ නිමිත්තේ යන අපි යථා ස්වභාවය මොකක්ද දැනගන්නේ. ඒක සමානස්තරන කාරණාවක් දේශනාවක තියෙන මේ අපි යම් නිමිත්තක් අපේ ලක්ෂණ අධිකරගන්න ඕනේ නිමිත්ත මාරු කරන්නේ. නෑ ඒක දන්න කියන්නේ බැරි දෙයක් නිහඬ බලන්න වෙන දුවන එක. පුළුවන් නම් ඒක ගහගන්න එකයි තියෙන්නේ. බැරි නම් පැල්ල දුවන්න. හැබැයි බැරි මිනිහ හිටියොත් හොදටම ගිහින්. ඒක නිසා ජීවිත මාර්ග කරන්නේ. එනවා බැරි දෙයක් පැනලා දුවලා මුචිනුකා ඉන්නවා සත්‍යය. ඒ හැබැයි මම නිමිත්ත මාර්ග කරන්න මම ඉන්නවා කියන අර්ථයෙන් ඉන්න පුළුවන්. හැබැයි හිතන රැක්කේ තියෙන්නේ. ඊට වඩා වෙලයි මෙතන ගෑන අන්න ඔතනවා කියන කොල්මයි මොනවා කරන්නේ බැරි මිනිහා ඒක කරගන්න. අර බැරි මිනිහට දුන්න මේක. තේරුණාද? ඊළඟට කවුද ඒක? මේ දැන් මට අතීතයේ මේ දැකලා තිබුණා විශාල මුස්ලිම්කාරය රටේ ලෝකීයදේදී විවාහ කරනවා කරගන්නවා දීපදාස් කරගන්නවා ඔව් ඉතින් මේ මේ මේ මේ මේ කරදරේ වැටලා තියෙනවා. අනේ ඔව් ඒකනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මේක හිතන්නවත් මෙහාට එන්නවත් මොලයක් නැහැ. ඒක නිසා <laughs> කරන්න දෙයක් නැහැ. <clears throat> වැඩිපත්ේ ඉන්න මිනිස්සු. අපි මේ සාප්පෝල කලිසම් සූත් අරම හොඳට තියෙනවා. අනේ මොකද රැද්ද අකින්නේ උන් මේවා තියෙන බවවත් දන්නේ නැහැ. උන්න ගන්නේ කොට කිසිමයි දෙම් මොනවාරි එල්ලගෙන දවසේ ගතනවා. ඉතින් සමාජයේ මිනිස්සේ ඒක විදියයි. ඉතින් ඒවට අපිට කන්න දෙයක් නැහැ. අනුන්ගේ වලවල් හෙවිලන්න නෝකවන්නේ අපේ දෙන්න දැන් හරි ගත්තම අපට මෙතන ඉතිහේ. නැත්නම් අනුන්ගේ වහල්වල් හරි ගත්තම කියොත් අපේ වහල්ෙත් නෑ උන්ගේ වහල්. හොඳයි බෙන්දින් මම හිතන ඔච්චරයි මේ. අද තියෙන්නේ දැන් මේ ආකාරයෙන් දෙන්න පිරිස මේ ධර්මයේ දැනගෙන විවාහයදී කිතුම් කරන විදිහට මේවා පරිහරණය කරනවා නම් ජීවිතේ පිළිබඳව මොන ප්‍රශ්නයක් කියන්නේ අදලාට මහත්යව වාගේ නොයෙකුත් දෙනා නොයෙකුත් දුක් විඳිනවා නමුත් ඒ සෑම දෙනාම දුක් විඳින්නේ මේ කාර්යයට පිට වැටෙනකන් ඒ දුක් තාම අපිත් විඳිනවා ඒ ඇතුළු විතරක් අපි ඒව අහලා දුක් විඳිනවා ඇයි අපිත් තියෙනවා තාම ඒකට ඇතුළු නොවිච්ච ඒක නිසා මේවා එකක්වත් දුක් නෙවෙයි ආයේ අයිතිවාසිකම් ඒ අයිතිවාසිකම් දුකින් අයියා සපෝත් වීමට මේ ධර්මේ කාර්යපකාර කරගන්න පුළුවන්. ඒකෝට දැන් මේ කිව්වත් තිස්සේ ඊට අනුකූලව ජීවිතයක් ගෙනයන තින් බලවත් ඕනෑකම දිශයි මේ තරම් නම්වත් දක්වන්නේ. ඒක නිසා ඒ එවැනි පිළිසකට වෙන්නා වූ යහපත සබාගෙන ඊට අනුව සතරටපත් වෙන්නා වූ ලෝකාරක සාසන භාග මේ ස්ථානයක සම්නි ස්ථාන වලට අභාගත කරන්නා වූ ස්ථාන වලට අධිග්‍රහ සිනු දිව්‍ය රාජ්‍යමය මේ නෝදම්බි මේ සාධනාතු තමන්ගේ ජීවිතයේ යථාර්ථය පත් කර ගැනීම සඳහා දිය ඉසහායක් කළ යුතු උපකාරයක් කරත්තා ඒ දිවිරාජ නම්හාට තම තමන් නම් ඉන්න ජීවිතයේ පරිලෝකයේ මෞර්ය ආදී ඥාති වර්ගයාටත් භූත පින්තුන්නත් දෝසතුන් තම තමන්ට මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාරන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා ඉතිරි කරගෙන ඉස්තාවතා නම් Thank you. आकाशक्ता ඥාතේ ඉන්න වෙන දෙයක් සෝතම නිවන් සුවල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාවචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්දතු Amen.